විශ්ව මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි Sound of Music ලෝපුරා ප්‍රකට වූ සිනමා කෘතියක් රිචඩ් රොජර්ස්, ඔස්කා හැමර්ස්ටීන්, අර්වින් කොස්ටල් ඊට සංගීතය සම්පාදනය කළා. ජූලියන් රූස් එහි ප්‍රධාන නිලිය සහ ගායිකාව වූවා. ඇය ළමා ගායක ගායිකාවන් සමග ගැයූ ඊට ඇතුළත් ජනප්‍රිය ගීයක් තවත් දරුදරියන් පිරිසක් ඉන්දියානු කර්ණාටක සංගීත ශෛලියට ගායනා කළේ මේ ආකාරයටයි.

इदमानि ලංකාවට අපේම යයි කිව හැකි නව ආරක සංගීතයක් හඳුන්වා දුන් ගුරු දෙවි සුනිල් සාන්තයන් මුලින්ම තැටිගත කළ ඕලු පිපිලා ගීතය විදේශ රටක ස්වන්වනි සංගීත සැඳෑවකදී string quarters යනුවෙන් හැඳින්වෙන වයලීන පවුලේ වියෝලා වයලීන සහ චෙලෝ යන සංගීත භාණ්ඩ ඔස්සේ ඉදිරිපත් කෙරුණා. ඇඩ්ලින් චැන්, ක්‍රිස්ටිනා මින්ටන්, එදන් සජෙක් සහ අමිලා අබේසේකර ඒ ඉදිරිපත් කළ අයුරු දැන් රස විඳිමු. Thank you. Bangladesh. හින්දි සිනමා සිත්තම සංගීතයෙන් රස ගැනුවේ ශංකර් සංඝ ජයි කිෂන්. ඊට ඇතුළත් මොහමඩ් රෆී හා ආශා භෝෂ්ලේගේ ගීතය විශ්ව මధుර මී ළඟ අංකයයි. Thank you. यतीमों की दुनिया में हर दम अंधेरा इधर भूल कर भी न आया सवेरा आशा का ऐसा दिया मांगते हैं तेरे ඉන්දියානු රාගධාරී ශෛලියෙන් නිරතුරුවම ගීත ගැයූ H.W. රූපසිංහ මාස්ටර් බටහිර ආරේ කිතුණු බැති ගීයක තනුවට රුක්මනී දේවිය සමග සිංහල බොදු බැති ගීයක් ගායනා කළා. එම විරල ගායනය රස විඳීමේ අවස්ථාවයි මේ. ti lo ve විවිධ රටවල මියුරු පීහා සංගීතාංග රස විඳීමටයි විශ්ව මధుර මීළඟට පෝලන්ත ජනගායනා ඇසුරින් නිර්මාණය වූ ගීතයක්

ආදරයට පෙරලා ආදරයෙන් පිදෙන මල් මිටක්. දැන් සවන් දෙමු පෝලන්ත සිනමා කෘතියකට ඇතුළත් සංගීතාංගයක්. විශ්වමధుර අද අතහිත මහාචාර්ය අජිත් අවේසේකර හේමන්ත සපරමාදු මහේන්ද්‍ර වික්‍රමාරච්චි සමග සමන්ත පියසෝම නිෂ්පාදන සහාය අචලා ගුණසේකර නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය විශ්වමధుර පිටපත සැලසුම සහ ඉදිරිපත් කිරීම විජිත් කුමාර් සේනාරත්න